තව මේ ප්‍රශ්නයක් ඒ සමගිවා තියෙන එකක් තියෙනවා අපිට මේ කය අතහැරීමට අතහැරීම ගැන මෙනෙහි කිරීමේදී මහා බයක් දැනෙන්නේ ආස්වාද වලට ඇති දැඩි බැඳීම නිසාද කියන එක ප්‍රශ්නයක් මාර්ගඵලලාභී උත්මේකට එවැනි බයක් දැනෙන්නේ නැද්ද කියලාත් මේ අහනවා දැන් මේ ප්‍රශ්න දෙකක් එකට අහන මේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ මේකෙදි දකින්න ඕනේ මේ කය අත්හැරීම කියන එකේ ඉස්සෙල්ලා දැකිය යුතු දෙයක් තියෙනවා. අත්හරින්න ඉස්සෙල්ලා අත් ඇරෙන්න ඕන වැඩපිළිවෙලක් තියෙනවා. අත් අරින්න බෑ මේවා. අත් අරින්න ගියොත් ඒක වතක් වෙනවා. අත් අරිනවා කියන්නේ එකක් අත් ඇරෙනවා කියන්නේ එකක්. ප්‍රඥාව පහළ වුණොත් අත් අරිනවා නෙමෙයි අත් ඇරෙනවා. දැන් මේක හොඳට තෝරා ගන්න ඕන. අන්ධකාරයක තෙල් පහනක් දැල්ලුවොත් ආලෝක කරනවා නෙමෙයි ආලෝක වෙනවා දැල්වීමත් සමග. අවට ආලෝක වෙනවා. පහන් දැල්ල ආලෝක කරනවා කිව්වොත් හරියන්නේ නැහැ. පහනපත් වෙනකොටම ආලෝකයේ විහිදනවා නෙමෙයි විහිදෙනවා. ඒ ආලෝකේ හැටි පහන් දැල්ලේ ස්වභාවය. අන්න ඒ වගේ ප්‍රඥාව නැමැති පහන් දැල්ලපත් වෙනකොට අර කියන අවිද්‍යා අන්ධකාරය දුරු වෙනවා. ඒ අවිද්‍යාව නිසා ගොඩනැගිලා තිබිච්ච චන්දරාගය දුරු වෙනවා. චන්දරාගය දුරු කරනවා කිව්වොත් එහෙම. ඒක වතක් කරන්න හදනවා. බුදුදහමේ තිබෙන්නේ චන්දරාගයේ දුරු වෙන්න දුරු වීම හොඳ නම් දුරු කරගත යුතු නම් නිරෝධ කළ යුතු නම් ඒකට ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමී අනුගමනය කරන්න ඕනේ. ප්‍රඥාව පහළ වෙන ක්‍රම. අන්නේ ක්‍රමී අනුගමනය කරනකොට සම්මා ඥාන කියලා කොටසක් පහළ වෙනවා. අන්නේ සම්මා ඥානයේ ස්වභාවය තමයි පහන දැල්ලුවා වාගේ ප්‍රඥාව පහළ වෙන්නේ. ප්‍රඥාව පහළ වෙනකොට චන්ද රාගය දුරු වෙනවා. කයට තියෙන චන්ද රාගය දුරු වෙනකම් කය විනාශ වෙනකොට බයයි. ඒක හැටි. බය වලහත්කාරයෙන් අතරින්න බෑ. ඒ කයිර තියෙන ආසාව දුරු වෙච්ච මට්ටමටයි ටිකෙන් ටික ටිකෙන් ටික අත්හැරලා යන්නේ. යම් කිසි කෙනෙක්ගේ දෙන්නෙක් විවාහ වෙලා චන්දරාගයෙන් බැඳෙනවා. බැඳිලා ඉන්නකොට කවුරු හරි ලැහැත්තිනම් මේ පවුල කඩා කප්පල් කරන්නේ. ඕක දැනුනොත් අර දෙන්නටම මහ වදයක්. බයක් ඇති වෙනවා. අනේ අපි දෙන්නා වෙන් වෙයිද? කවුරු හරි මොනවා හරි කරලා වෙන් කරයිද? එහෙම බයක් ඇති වෙනවා. හැබැයි මේ පෞල් ජීවිතයේ ආදීනව දැකලා දැකලා යම් දහසකදී මේ දෙදෙනාට ඇති වුණොත් එහෙම මේක මහා ගිනි ගොඩක්. මේක නම් ගන්න හොඳයි කියලා ගන්න එකක් නැහැ රැවටිල්ල මිසක් කියලා මෙහෙම වැටහීමක් ආවෝ. ඒ නනගේ මොනවා හරි ආදීනව දකින්න දකින්න චන්දරාගයේ දුරු වෙන්න පටන් ගන්නවා. මට නම් වැඩක් නැහැ මේක දික්කසාද කරලා හරි ඉවත් වෙලා ගියා නම් ඒක දෙවිලා දෙපැත්තට ගියා නම් හරි සැනසෙල්ලක් නේ කියලා එහෙම හිතෙන අවස්ථාවක් එන්නත් පුළුවන්. හැබැයි ඒ වෙලාවට නම් අනේ අපේ පවුල කඩාකප්පල් කරාද කියලා බයක් නෙමෙයි ඇති වෙන්නේ. කඩාකප්පල් වුණා නම් නිදහස් නේ. අන්න එහෙම අදහසක් එනවා. අන්න ඒ වගේ මේ කය ගැන බයක් ඇති වෙනවා චන්දරාගයෙන් බැඳිලා ඉන්නකම්. කය ආදීනව දකින්න දකින්න මේ කය පිළිබඳ චන්දරාගයෙන් නිදහස් වෙන ප්‍රඥාව පහළ වෙනවා. සෝවාන් වෙනකොටත් පහළ වෙනවා එක මට්ටම. මහා මිරක් වාගේ නැන මේ මුළු ලෝකෙම අසීමිත තෘෂ්ණාවකින් අසීමිත චන්දරාගයකින් බදා ගන්න බලාපොරොත්තු වෙන බලාපොරොත්තු සෝවාන් වෙනකොට බිඳිල යනවා සීමා වෙනවා අර පංචකාම සම්පත් හිලා හිටන් විඳින යමක් නැත්නම් ඒක විඳින්න මොනවද අවශ්‍ය වෙන්නේ ඒ දිගට සීමාවිත ජීවිතයක් බවටපත් වෙනවා තවත් ප්‍රඥාව වැඩිලා සකුරුදාගාමි වෙනකොට අර විඳීමට තියෙන ආසාව තියෙනවා මගේ කියලා අල්ලා ගන්න තියෙන බැඳීම නැති වෙලා යනවා. ඒක මහා වදයක් කියලා දකින්න. මගේ මගේ කිය කිය ඉන්නේ. මම කරගන්න මගේ කරගන්න දැඩිව තියෙන ඒ හැඟීම නැති වෙනවා. ඒක මහා වදයක් වෙනවා. එහි චන්දරාගය දුරු වෙලා. අනාගාමී වෙනකොට කාමයන්ට කවදාහක් පළවෙනි දෙන තිබිච්ච හැඟීමක් වෙනවා නම් ඒක සාමුලින් දුරු වෙනවා. අරිහත්ත්වයටපත් වෙනකොට සියලු කාමයේ දුරු වෙනවා. යම්තාක් චන්දරාගයක් අය ගැන හෝ තිබුණනම් ඒකත් ඉවරයි. මම කියන මගේ කරන සියල්ලම සියලුම තැන්. චන්දරාගය දුන්නාට පස්සේ කය කෙරෙහි තියෙන බලාපොරොත්තු බිඳිලා ගියත් මේ මොහොතේ මැරිලා ගියක් කමන්නේ නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ එහෙම. දැයින්නේ බයක් කියන එකක් නැතුව යනවා. දුක වේදනාව වෙන නිසා ඒකට නම් ටිකක් කොහොමවත් කැමති නැහැ. මොකද දුකෙන් මිදෙන්න තමයි මේ වැඩේ ඔක්කොම කළේ. එයා දුකෙන් මිදෙන්න බලාපොරොත්තු වෙම කටයුතු කරන නිසා දුකට කැමති නැහැ. සාතන් වහන්සේ දුකට කැමති නැහැ. දුකට කැමති නැති නිසා තමයි දුකෙන් මිදෙන්න කටයුතු කරගත්තේ. එදා ඉන්න කාලය තුළ හරි ඉහාත්ම සුඛ විහරණයෙන් ගත කරනවා කිව්වෙත් ඒකයි රහතන් වහන්සේ. කායික දුකට කැමති නැහැ. පැවැත්ම දුකක් බව දන්නවා. පැවැත්ම යම් දාසක කෙලවරුණාද කායික දුකත් එතනින් කෙලවරයි කියලා දන්නවා. හැබැයි කායික දුක එනකොට බඩිකින් එනකොට පින්ඩ පාත වඩිනවා. පිපාසෙනට වතුර ටිකක් ගන්නවා. ඒකින් ඇති වෙන දුකට කැමති නෑ. හැබැයි ඒක සසර ගමනට හේතු වෙන එකක් නෙමෙයි. කයට තියෙන කැමැත්තයි දුකට අකමැත්තයි දෙකක්. දුකින් මිදීමට තියෙන කැමැත්ත කියන්නේ ලෝකේ අල්ලන්න තියෙන කැමැත්ත නෙමෙයි. ඒක කැමරට තේරුම් ගන්න ඕන එකක්. ඉතින් ඒක හරි ගැඹුරුයි. ඔහොම තේරුම් අරගන්න ඕනේ ධර්මාභෝධය ලැබෙන මට්ටමට චන්දරාගය දුරු වෙනවා. ඒ මට්ටමට කයට තියෙනා වූ ඇලීමක් තිබුණනම් ඒක අත්හැරි අත්හැරි යනවා. ඒක අත් අරින්න බෑ ප්‍රඥාවෙන් අත්හැරෙන එකක් ඔක තේරුම් ගන්න ඕනේ.